පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ධම්මේ සීලං ධම්මේ සීලං ආචවක්ඛයා වහං වාතු ආචවක්ඛයා වහං වාතු මාගේ නිමසී සීලය නිර්වාණ සාන්තිය පිණිසම හේතු වේවා හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඒ ඕමාන් විහාරස්ථානයේ දා කීපයකට පෙර ආරම්භ කරපු මේ භාවනා මේ පින්කම් මාලාව ධර්ම පූජාමය ධර්ම දේශනාමය ආදී වශයෙන් විවිධ ආකාරයෙන් මේ පින්වතුන් මේ සතිය පුරාම බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුගත විවිධ පින්කම් වල යෙදුණා තවදුරටත් යෙදෙන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි මේ වැඩසටහන් මාලාවේම ප්‍රමුඛත්වයක් ලබා දුන්නා භාවනා සම්බන්ධව දැනුවත් වීම සහ කරගෙන යෑම. දැන් මේ අවස්ථාවේ අද දවස ප්‍රායෝගිකව අපි ඒ සඳහා කාලයකුත් අරගන්නවා. ඊට අමතරව මේ ආනාපාන සති භාවනාවේ තියෙන එක ස්වરૂපයක් පිළිබඳව විධිමත් පැහැදිලි කර ගැනීමකට යා යුතුයි. මේක විධිමත් කියලා මම කියන්නේ හේතු ගණනාවක් උඩ මේ පින්වතුන් මේ පටන් ගන්න මේ භාවනාව මේ සතියෙන් අවසන් කරන එක නෙමෙයි. ඒක හොඳටම මතක තියාගන්න. මේ අපි කරගන්න යන්නේ මේ භාවනාව අපි නවත්තන්නේ මරණයත් එක්කයි. ඒක නිසා දැහැත්ති පිට යන්න ඕනේ හරියට දැනගෙන යන්න ඕනේ. දැන් කාට හරි දෙන්න පුළුවන් භාවනාවක් අපි කරලා ඉවර වෙන්නේ දවස් දෙකයි සතියයි එහෙම නැහැ. ඔයගොල්ලෝ පූජානම් පිටේ ඉන්නෝනේ ඔයගොල්ලන්ගේ හරියට විපස්සනාවක් දියුණු කරගත්තොත් ඔයගොල්ලන්ගේ භාවනාව ගෙනියනවා මරණාසන්න මොහොතටම. තේරුණා නේද? ඒකට ඒකයි භාවනාවේ තියෙන වටිනාකම. ඒක නිසාවෙන් අපිට දැන් ඒක මතක් කරේනවා අපිට සිදු වෙනවා මේ මම පත්‍රිකාවක් දීලා තියෙනවා. ඒ පත්‍රිකාව පෙරලා ගන්න මුල් කොටස නිකන් ගෙදෙද්දි කියව ගන්න. ආනාපාන සති භාවනාව මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම කියන විදිහ. මේක පොළ පිටු අංක නම් වෙනස් වෙලා තියෙන්නේ මොකද මේ පත්‍රිකා කීපයක ඒවා එකතුවක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඒක නිසා මේක මාතෘකාවට අනුව පොළ අනුවලා දින ක්‍රමයේ අනුව පෙරලා ගන්න එක. මෙන්න මේ ආනාපාන සති භාවනාව මගින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න පුළුවන් ක්‍රම තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ විතරයි කියලා දැනගෙන ඉන්න. තේරුණානේ? එතකොට දැන් මේ අපි පැහැදිලි කරගෙන යන්නේ මේ විස්තර වෙලා තියෙන්නේ ඕගොල්ලන් සමහරව අපහැදිලි වේවි. දැන් මේ කියෝන එක තේරුම් අරගෙන යන්නත් බැරි වේවි. මොකද හේතුව අපි ආයෙ නැවත නැවත සාකච්ඡා කරලා ඒවා සම්සන්දනය කරගන්න ඕනේ ඕගොල්ලෝ තේරුම් ගන්න ස්වરૂපය අනුව. ආනාපාන සති භාවනාව කියන එක ඔයගොල්ලන්ට සිය දෙනෙකින් ඇහුවොත් 100ක් වෙනවා. තේරුණානේද? එච්චර ලෝකයේ ජනප්‍රිය ජනප්‍රිය වෙච්ච ගන්න ප්‍රසිද්ධ වෙච්ච භාවනාවක් ලෝකෙ නැහැ. දැන් මේ භාවනා ක්‍රම විශාල සංඛ්‍යාවක් ආනාපාන සති භාවනාවේ තිබුණාට එහෙම ක්‍රම තිබුණාට ඔයගොල්ලෝ නිහතමානීව පිළිගන්න වෙනවා නිහතමානීව හිතන්න වෙනවා අපි කරේ තේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එකමයි කියලා තේරුණා නේද ඇයි එහෙම මම කියන්නේ තවදුරටත් ඔයගොල්ලෝ මෙතෙක් කල් කරගෙන ආපු එකේ සංශෝධන මේ මේ පැහැදිලි කිරීම එක්ක කරගත යුතුමයි ඒ තමනුත් භාවනා මේ භාවනාව නොකරපු කෙනෙක් නැතුව ඇති ආනාපානසති භාවනාව දැන් මම යෝජනා කරන්නේ මොකද්ද ඔයගොල්ලන්ට අපි ඔක්කොම එක ලැහැත්ති වෙලා ඔක්කොම හැමදෙනාගේම ඒ භාව කරගෙන යන භාවනාව බුදුහාමුදුරන්ට ඕන භාවනාවක් බවට අරෝමෝ කියන එක. ඒවනේ මොකද හැරෙන්නේ නැතුව අපි සමහරවිට අපි දන්න එකක් කරගෙන යනවා ඇති. ලෝකේ ඕන තරම් එහෙම ආනාපාන භාවනාවක් තියෙනවා. පොත්වලත් දකින්නවා ඒගොල්ලෝ. තව යාළුවන්ගෙන් අහලා කරනවා. දැන් ඒවා ඔක්කොම මේ සතිපට්ඨාන සූත්‍රයට අනුගතද නැද්ද කියන එක ඔයගොල්ලෝ දන්නේ නැහැ. තේරුණා නේද? එහෙම අනුගත වෙන භාවනා තියෙනවා නැති ඒවා කියනවා. අනුගත නොවුනොත් වෙන්නේ මොකද්ද? විපස්සනා භාවනාවක් වෙන්නේ. ඒක නිසා මේ ඔයගොල්ලෝ කාරණික වෙන්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ. මේ පැහැදිලි කරලා දෙන දෙයක් හෝ මම කතා කරලා පැහැදිලි කියන දේ හෝ අනුව ඔයගොල්ලෝ දැනට කරන භාවනාව සම්පූර්ණ කරගන්න. එච්චර නෙවෙයි. මේ ඉල්ලීමක් නෙවෙයි මම මේ කියන්නේ. තේරුණා නේද? ඇයි එහෙම ඉල්ලීමක් කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ කරන භාවනාව සමහර විට සමත භාවනාවකින් නවතින භාවනාවක් වෙන්න පුළුවන්. ඒක දැන් මම නැවත නැවත මතක් කරන්න හේතු වෙන්නේ මම තව දවස් කීපෙන් ගියාම ඒගොල්ලෝ තනියෙන් මේක කරන්නේ. තේරුණා නේද? එතකොට නවත්තන භාවනාවක් නෙවෙයි පුරුදු වෙනවා නම් තව ඉස්සරහට කරනවා. ඒ කියන්නේ එතකොට හරි දැක්මකින් යන්න ඕනේ. මේ පොළේ තිබුණා සමහර විට ආය අපි අර පරණ දෙයකට යන්න ගියොත් ඒකම වැඩි වෙන යනවා. ඒක නිසා ඉගෙන සැලකිලිමත් වෙන්න. දැන් බලන්න මේකේ මුලින්ම ඔය තියෙනවා මේ භාවනාවට හුස්ු වෙන්න කියන්නේ සැරසෙන්න ඕන ටිකක් දාලා ඒ ටික අපි නිකන් මතක් කරලා ඉමු. කය ඍජුව තබාගෙන බිම හෝ කුඩා කුටුවක වාඩි වීමෙන් භාවනාවට සූදානම් විය හැකියි. ඒක පළවෙනි එක. දැනටත් ඔයගොල්ලෝ මේ විදිහට ඉන්නවා. ඒ කියන්නේ කුඩා කුටුව කියන්නේ දැන් එහෙම කාට හරි කකුල් වල හරි ඉඳගෙන ඉන්න බැරි නම් Tamanට කැමති කුටුවක වාඩි වෙන්න. මේකේ තහනම නැහැ. මේ නීතියට බලමු වෙන්න ඕනේ කියන එකට යන්න එපා. තේරුණා නේද? හැබැයි වාඩි වීමක් නම් ඕනේ. ආනාපාන සති භාවනාව පටන් ගන්න නම් වාඩි වීම අවශ්‍යමයි. එතකොට කය ඍජුව තබාගෙන ජීවන එක පොඩ්ඩක් සංශෝධනය වෙන්න ඕනේ. දැන් කය ඍජුව කියන එකේ තේරුම වරද්දලා තේරුම් ගන්න බැහැ. දැන් කය ඍජුව කියන එක හුඟක් වෙලාවට අපි තේරුම් ගන්න අපිට හිතෙන්නේ මේ කය ඍජුව කියන එක කොඳුයට පෙළගෙන ඉන්න ඕනේ කියලා. ඇත්ත. නමුත් මේ මෙතන ඉන්න මම හිතන්නේ 75 පොඩි යට පෙළ කෙලින්නේ නැහැ. මගෙත් නෑ. මම පුදු ඉන්නේ. නෑ පුදුයි කියලා කියනවනේ මිනිස්සුන්ට. පොන්දක උදු වුණොත් මොකද වෙන්නේ? පොන්ද යට පෙළේ කෙලින්නේ නෑ. දැන් ඔයගොල්ලන්ට එහෙනම් මේ ආනාපාන සති භාවනා කරන්න කියලා පොන්ද යට පෙළේ කෙලින් කරලා මොකද පුදු මිනිහා. එයාගේ ජීවිතේ ඉවරයි. තේරුණානේ? ඒ හින්දා ඒ වගේ එක මේ වචනයකට කවුරුවා මේ නැමෙන්න එපා. මේක මෙහෙමයි කියලා නීතියක් හදන්න එපා. තේරුණානේ බුදුහාමුදුරගේ ධර්මයේ හිමිකම් නෙමෙයි. ඔයගොල්ලෝ හිතුව ඉන්නවා කියන්නේ හැකිතරම් දුරට කෙලින් වාඩි වෙලා ඉන්න ඕනේ නිින්ද ගියා වැටෙන්නේ. ඔන්න ඕක තමයි මෙතන තෝරන්නේ. දැන් නිින්ද ගියොත් කාට හරි පුටුවක වාඩි වෙලා ඉන්නේ බෙල්ල කඩා වැටෙන්නේ නැතුව එහෙම නිින්ද යනවා. බෙල්ල හැම ඇද කරගෙන වාඩි වෙලා ඉන්න නිින්ද ගියත් නිකම්ම කඩා වැටෙනවා. තේරුණා නේද? ආනමේ ක්‍රමයෙන් තමයි මේක ඉගෙන ගන්න. ඒකයි ඕනේ අපිට. ඒකට පස්සේ හරි හදා ගන්න. කොහොම හරි ඒක තමයි කායේ තේරුම් කරලා පාඩම් කියන්නේ. ඕකයි අපිට ඕනේ. තම තමන් හිතන්න අමාරුවක් තියෙනවා උසුකුටුවට ආඩුණක් තමයි. ඒ කියන්නේ ධනිස් නමලා ඉන්න බැරිය ඉන්නවනම් මේ වගේම කුඩා කොටුවක වාඩි වෙන්නත් බැරි නම් ධනිස් දෙලින්ම කියන්නේ ඒ ගානට උස කොටුවකට වාඩි වෙන්න. තේරුණා නේද? එහෙම වාඩි වුණා කියන මේ භාවනාව කරන්න බැරි වෙන්නේ නැහැ. ඒක ඉතින් අහලා තියෙන්න බෑ නැත්නම් එක එක කෙනාගේ මේවා නෝ ඒගොල්ලන්ට හැමදාම අනේ මගේ වැරදිලා දීන්නේ මේ ඉඳගන්න ඉන්නේ හොඳ නැහැ කියලා හිතනවා. එහෙම එකක් නැහැ කියලා ඉගෙන ගන්න. තේරුණා නේද? හැබැයි පුළුවන් වෙනා පහමේ දිමින් වාඩි වෙන එක වඩා හොඳයි. එයාට දේශීය උත්සාහට කියනවා. ඒක හින්දා පුළුවන් කෙනා මොන වාඩි වෙන්න බැරිම කෙනා සමහර කෙනෙකුට වාඩි වෙන්න ඒ ගැන ඉච්චරයි දැනගන්න ඕනේ. දැන් ඇස් දෙක පියාගෙන සමානයේ හුස්ම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේක ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ අපි කරන්න ඕනේ දැන් මාත ආස්වාස පාස්වාස වශයෙන් හැම වෙලෙම අඛණ්ඩව ගලා යන හුස්ම ගැන අවධානය යොමු කරන මේ අවධානය කියන්නේ සතියෙන් කරන වැඩක්. හිතන එකක් නෙවෙයි. දැන් එතන වරද්ද ගන්න බෑ. දැන් අපිට අවධානය යොමුවම මොනවා හරි කල්පනා කරන එක කියන හිතෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ගේ ගෙදර ගැන අවධානය යොමුවයි කියලා කිව්වොත් දැන් මම මොකද කියන්නේ? හිතෙන්නේ මොකක්ද? කරන්න පුළුවන් මොකක්ද? දැන් ඔයගොල්ලන්ගේ නිවස ගැන අවධානය ඉන්න කියනවා. දැන් නිවස ළඟ නැහැ තේරුණානේ දැන් අපිට නිවස පේන්නේ නැහැ නිවස තියෙනවා ඇහෙන්නේ නැහැ මොකද ඉන්න නිවස අපි එක සම්බන්ධ වෙන්නේ මොන ඉන්ද්‍රියෙන්ද? ආ එහෙනම් නිවස ගැන කල්පනා කරන එකයි කරන්නේ. තේරුණා නේද? දැන් නිවස ගැන කල්පනා කිරීම අවධානය නෙමෙයි. තේරුණාද? නිවස ගැන අවධානයෙන් ඉන්න බෑ ඔයගොල්ලන්ට. හේතුව නිවස ගැන අවධානයෙන් ඉන්නේ මොකක් කොහොමද වර්තමානයේ විවිධ අවධානය නම්. හොඳට මම මේක මම කියන එක අහගන්න. අවධානය කියන වචනේ යෙදෙන්නේ වර්තමානයේ. තේරුණා නේද? නිවස ගැන අවධානය යොද පුළුවන් ඔයගොල්ලන්ට නිවස පේනවා නම් ඇහි. දැන් ඇහැ අරගෙන නිවස දිහා බලාගෙන ඉන්නවා. ඒක එක විදිහක අවධානයක්. දැන් එහෙම එකක් වෙන්නේ නැහැ නිවසේ ශබ්ද ගැන අවධානය යොමු කියන්නේ ඇහෙන මට්ටමක නිවසේ ශබ්ද තියෙනවා නේද? මොකද මේ මූලික දේ අවධානය එහෙනම් වර්තමානයේ ඉන්න ඕන අවධානයට යොමු කරගන්නේ සතිය. තේරුණා නේද? මතක් කිරීම, මෙනෙහි කිරීම එහෙම නෙමෙයි. කල්පනා කිරීම නෙමෙයි. ඕකෙන් කටලෝ ගන්න එපා. දැන් අපිට පැටලෙන්න පුළුවන් හුස්ම ගැන අවධානයෙන් ඉන්න කියන්නේ හුස්ම ගැන මතක් කරනවා. කියලා ගන්න පුළුවන්. ඒකෙදි ඒ ඒ සංකල්පය හරහා ඒගොල්ලෝ යන්න පුළුවන් සමහර විට දැන් මම හුස්ම ගන්නවා කියලා තමන් හිතලා ඊගාට හුස්ම ගන්න. ඒ ඒ හැකියාවක් අපිට තියෙනවා. සාමාන්‍ය ස්වરૂපේ නම් අපේ ඔයගොල්ලෝ හිතුවත් නැත්තත් මේ කයේ සිදුවෙන ක්‍රියාකාරීත්වයක් උඩ ඔයගොල්ලෝ දැනුවත් වුණාක් නැතත් කුතුම ආස්වාදයේ එනවා ආස්වාදය සිදුවෙන ඊටම කරන ආස්වාදයේ සිදුවෙන ඔයගොල්ලෝ හිතුවත් වෙනවා එක නැතත් වෙනවා තේරුණා නේද දැන් අවධානයෙන් ඉන්න කියලා ඔයගොල්ලෝ දැන් මම හුස්ම ගන්නවා කියලා හිතලා ඒ වෙලාවට හුස්ම ගන්න ගියත් කරදී දැන් මම හුස්ම හෙලනවා කියලා හිතලා හුස්ම හෙලන එක වෙන මේ හෙලීම සිදු කරක් කරදී එහෙනම් මේ අවධානය කියන වචනේ තව දැනගන්න යාතු තියෙනවා අවධානයෙන් ඉන්න නම් හුස්ම ගැන ඉබේ ස්වභාවිකව හුස්ම වැටෙන්නම ඕන ඔයගොල්ලෝ හිතලා කරන දෙයක් වෙන්න බෑ තේරුණා නේද බඩ. ඉතලා හම්තුන් යන අවධානයෙන් ඉන්න බෑ ඒගොල්ලන්ට. ඔයගොල්ලෝ එතකොට අමාරුවෙන් වමනාවෙන් හුස්ම ගන්නවා නේද? ඒක අපිට කරන්න පුළුවන්. ඒකට ගියොත් භාවනාවක් නෑ. තේරවන්නේ භාවනාව සම්පූර්ණ ඔයගොල්ලෝ කරන රටක් බවට. ඒකත් හරියට මෙතන උයනවා කියනවා වගේ තවත් එකක්. කිසිම අවස්ථාවක භාවනාව ගැන තවත් වැඩක් නෙවෙයි. තවත් වැඩක් නියොත් භාවනාවක් නැහැ. එහෙම වුණාම මේ මෙච්චර කාල කරපු සියලු දේවල් ඔන්න ඔයගොල්ලෝ නිවන් දකිනවා. ඒ හැමදාම කරේ වැඩි නේද? එතන ඒවා ඒවා සත්‍ය ලැබෙන ක්‍රම වෙන්නේ. ඒකට ඉති වෙනස් වෙන්නේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා සත්‍ය ලැබෙන ක්‍රම. එහෙනම් හුස්ම ගැන අවධානය. කියන්නේ ඔයගොල්ලෝ වුණාම හුස්ම ගන්නවා නෙවෙයි කියලා ඉස්සර හිතන්නේ. නිදාසේ හුස්මට නම් බලන්න. මුල්ම හුස්ම ගැන අවධානය යොමු කරගන්න එපා. හදිස්සි වෙන්න එපා. තේරුණාද? ඇස් දෙක පියාගෙන නිකන් ඉන්න ගන්න. ඕන අනිත් කෙනෙක් උනත් නොකයි. අ පරි කෙනෙක් උනත් සමක් නෑ. නිදාසේ ඇස් දෙක වහගෙන ඉන්නවා. එතකොට ඉදිරි හුස්ම වැටෙන එක අහු වෙන්න පුළුවන්. දැනෙන්න පුළුවන්. එහෙම දැනුනොත් දැනෙන්නත් ඕනේ මෙන්න මේ කියන සාරුව තුළ විතරයි. ඔයගොල්ලන්ට උත්සව දැනෙන්න ඕනේ මෙන්න මේ කියන සාරුව. ඒකට කියලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒක තියෙනවා බලන්න මේකේ අවධානය යොමු කරන ලබන්නේ සමාගයේ නාසාග්‍රේ. කොහොමද? ආදී ස්ථානවල ආස්වාදය පාස්වාදය එම කායික කොටස් වල ස්පර්ශ වන ආකාරයේ පිළිවෙල දැනවත් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඕනේ ආස්වාදයේ ස්පර්ශ වෙන කායේ කොටසක් හොයාගන්න ඕනේ. Tamanta ආවේනිකයි ඒ කොටස. ඒක වෙන්න පුළුවන් නාසයේ අග හෝ මැද හෝ ඒ වගේ තමන්ගේ නාසයේ කොටසක් වෙන්න පුළුවන්. නැත්නම් කොළේ ස්පර්ශයක් දැනෙන්න පුළුවන්. තේරෙනවා නේද? ඔය ප්‍රකට එකයි. ඒ කියන්නේ හැමෝටම උගා දෙනකොට දැනෙනවා. තව කෙනෙකුට ඔය වෙනස් කරන්න දැනෙන්න පුළුවන් ඒකට ගැටලුවක් නැහැ. දැන් ඊට අමතරව මෙතෙන් තවකා බලන්න ඕනේ. ඔයගොල්ලෝ විසින් මෙච්චර කාල වෙන භාවනා ක්‍රමයක් විදිහට පුරුදු කරලා පෝරෝලා කියනවා නම් ඉදිරියේ හුස්ම ගැන අවධානය යොමු ඒක එහෙමම කරන්න. ආය නාසයේ අග හොයන්න එපා. තේරුණාද? ඒ කියන්නේ මෙච්චර කාල බැරිලා හරි වෙන හැමදෙම දැන් කල්පොලේ පුරුදු කරනවා මේවා පොත්වලත් දැකලා ඇති එහෙම පුරුදු වුණා නම් මේකටම අර කරන්න එපා ඒ පරණ විදියම කරගෙන යන්න තව අලුත් අය ඉන්නවා නම් මෙහෙම හුස්ම ගැන අවධානය යොමුකොට ආස්වාදයේ ආස්වාදයේ නාසයේ තැනක හෝ නොකියන තොලියේ තැනක හෝ ස්පර්ශයක් තේරෙන්නේ නැත්නම් උත්සාහ ගන්නකට හුඟක් තේරෙන්නේ නැත්නම් එයා ඒ උත්සාහය අතහරින්න එයා උදරේ ආස්වාසේ තේරෙනවා නම් ආස්වාසේ තේරෙනවා නම් ස්පර්ශයක් විදියට ඒක අවධානයට ලක්. ඒ කරන්නේ කවුද? අරමුණු දෙවිත් නැති කෙනෙක් ඉන්නවා. ඒ උත්සාහයෙන් බලන්න ඕනේ ඉතින්ලා ඒ තමන් ගන්න දෙවි තීරණයක් විතරයි. පස්සේ මේ වගේ කතා කරලා ආරක්ෂා කරලා ඔයගොල්ලන්ට තම තමන්ට මේවා නිරාකරණය කරගන්න පුළුවන් මේ දවස් කීපෙ තුළ. ඒක පිටකර තියෙනවා. අර හදිස්සියක් ගන්න එපා කොයි දේ කොයි දේකවත්. ඔන්න අපි හරියට පොදු වෙන්නයි ඕනේ. දැන් ඒක අමතරව අර ගුණී කියපු කාරණේ නැවත කියනවා කිසිම අවස්ථාවක සමාජයේ උත්සාහයෙන් වේගයෙන් හුස්ම ගැනීම හෝ එළීම සිදු නොකළ යුතුයි. ඒ කියන්නේ හුස්ම තේරෙන්නේ ආස්වාදේ තේරෙන්නේ නැහැ කියලා හදිසියෙම හුස්ම ගන්නත් බෑ තේරෙන්න ඕන කියලා. හිමින් හුස්ම ගත්තොත් මට තේරෙයි කියලා ඒක කරන්නත් බෑ. තමන්ගේ උත්සාහයෙන් හුස්ම පාලනය කරන්න යන්න බෑ. තේරෙනවද? ඒක තමයි භාවනාවේ අපි ඉවත් වෙනවා. ඒකත් හොඳටම දැනගන්න. ඊළඟට ඔය මම අන්තිමට කීමේක තියෙන්නේ ඉවරේනේ. දැන් මෙහෙම ඔය උස්ම ආස්වාදයේ තොලේ හරි ශරීරයේ කොටසට ස්පර්ශ වෙන තැන දැනුනම මේක අවධානය තියාගෙන තියාගෙන ඉන්න ආධුනිකයන්ට අමාරුයි. මේකට උපක්‍රමයක් භාවිත කරන්න. ඒ උපක්කරණය මොකක්ද? ස්පර්ශ වෙන සීමාව. ඒ කියන්නේ ස්පර්ශන කාලයේ සතියේ අවධානය ඉන්න ගමන් මනසෙන් මෙනෙහි කරනවා ආස්වාදයේ ඒක වචනයක් ඕනක බලන්න කරනවා. ආස්වාදයේ කියලා මෙනෙහි කරා කරන්න උත්ම ගන්නකට හෙළන එකට පාස්වාසි. මේකට වෙන ඉංග්‍රීසි වචන දෙකක් දෙවිදුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට වෙන වෙනම අනුගුණ ධර්මයේ වචන දෙකක් තිබුණා කියලා ගැටලුවක් තියෙනවා නේද? දැන් මේ වචන වල මෙතන ධර්මයක් නැහැ කියලා කියන්නේ. මේ වචන ගන්නේ අපිට මේ උපක්‍රම කීයේ වැඩ. මුලින් පුරුදු වෙන්න මේක සතිය පුරුදු කරවා ගන්න වචනේ පක්‍රම. ওই වචනේ පස්සේ හොඳට විස්තරව දෙන්න. ඒවානේ දෙනින්ද අර අර සම්බුද්ධ විද්‍යාව වගේ මානකර වගේ වචනයක බලයක් මේක හැරෙනවා පිළිත්වල වගේවක් බලයක් හැරෙනවා. මෙතන නෑ ඒක මොකෝ. දැන් පිළිත්වල නම් අකුරු හරියට ශබ්ද වුණ නැත්නම් මොකද අපි කියන්නේ? බලය අඩුයි. ඒක හැබැයි. මොකක් තියෙනවා. නමුත් මෙතන එහෙම ප්‍රශ්නයක් නෑ. වචනේ ඕන එකක් ගන්න. ඔයගොල්ලෝ කැමති විදිහට මේක වචනයකට ගන්න. ඒව ඔස්සේ නැත්නම් පස්සේ විතරයි එක එක කෙනා කතා කරනකොට මම නම් උතුම් මෙහෙය කරන්නේ මෙන්න මෙහෙමයි. මේ වචනේ ඉඳන් මෙහෙ කරන්නේ. කොහොමද කියලා පුළුවන් මේ මම මේ වචනේ කියන්නේ තින්නයි මගේ ජීවුවා. අපේ පැත්තේ ඔහොම. තේරුණාද නේද? ඒකෙන් ඒකට පැටලෙන්න එපා. ඕන වචනය භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔය ඔක්කොම කියන්නේ කුමාර ආස්වාදයේ නාසයේ ස්පර්ශ වෙන ස්වરૂපයේදී දැන් විතර ඔය ආස්වාදය හා ඉස්පර්ශය ඔහොම වුණාට අපේ තව තියෙනවා ඉන්ද්‍රියන් පහ. ඒ පහෙන් එකක් සක්‍රිය කරනවා. මොකද්ද? ඇහැ. ඇහැව බලලා ඒ වෙන ඇහැට රූප පේන්නේ නැහැ. නමුත් රූප පේන්නේ නැතුවට කනට ශබ්ද ඇහෙනවා. දැන් අපි ඉත ඕනේ කනට ශබ්ද ඇහෙන එක නවතින්න දෙන්නේ. ඒක ඒ විදිහට මතක් කරගන්න ඕනේ. භාවනාවේ දියුණුව කියන්නේ කවදා හරි ඇහෙන්නේ නැතු යන්නේ කනන්නේ. තේරුණාද? ඔයගොල්ලෝ ගා පොදු වෙලා භාවනාව ඇහෙන්නේ නැතුව ගියා නම් මේ භාවනාව වැරදිලා. අපිට ඕනේ ප්‍රතිපත්තාන භාවනාවට නෙමෙයි ඔයගොල්ලෝ ඉන්නේ. තේරුණාද? එතකොට ඇහෙන ශබ්දවලට වෙන්න ඕන දෙයයි මේ මෙතන කියන්නේ. බලන්න මොකක්ද වෙන්න ඕන කියන්නේ. සම්බන්ධයෙන් ඇහෙන ශබ්දවල සල්වලට යෙදෙන අවධානය ක්‍රමයෙන් අඩු කිරීම උත්සාහ කරනවා. මේ අවධානය අඩු කරනවා කියන්නේ ඇහෙන ශබ්දය නැති වෙනවා නෙවෙයි. ඇහෙන ශබ්දයට ඔයගොල්ලෝ ප්‍රතිචාර දක්වන ස්වරූපයේ ඉඳින්න අඩු කරන්නේ. ගණන් ගන්න නැතුව ඉන්න කියලා මේ කියන්නේ. තේරුණා නේද? කවුරුවත් හදාගන්න බෑ නහා කියන්න බෑ යාළුවන්ට මට දැන් හොඳට භාවනා කරන්න කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඒක දැන් යාළුවන්ට කියන්නේ මට කියන්නේ ඇති කියන්නේ භාවනා කරේ නෑ. දැන් ඒක දිනුවක් නෙවෙයි. තේරුණාද? ඔයගොල්ලන්ට භාවනා කරන්න පුළුවන් නම් මොකවත් ඇහෙන්නේ නැහැ. ඒක දිනුවක් නෙවෙයි. සතිපට්ඨානෙ නෙවෙයි. වෙන මොකක් කරන්නේ? තේරුණාද? දැන් මොකක්ද වෙන්න ඕනේ නැහැ ඉතින් හදාගන්න බෑ අපිට. සද්ද වලට මොකද වෙන්න ඕනේ? ඔව් අවධානය අඩු වෙනවා. ඕනේ ශබ්ද ඇහෙනවා. අවධානය අඩු වුණාම කියන වාක්‍යය තමයි ඒ ශබ්දය අර්ථ දක්වන්න ප්‍රතිකාරකාර දක්වන්න යන ගැටි අඩු වෙනවා. මොනදී ඒවා හඳුනා ගන්නවා මේකයි ඔය අහවලා කතා කරනවා මෙයායි කහින්නේ. කොහොමද කියලා අපි දන්නවා. පස්සේ වෙනකොට ඒ දේවල් පහක් වෙනවා. පහේලක් දෙහෙන්නේ නැතුවනේ ඇහෙනවා. ඔයගොල්ලෝ විසින් අහවලා අන්‍යයන් කියන්නේ. තේරුණා නේද? අන්නේ විදිහට තමයි මේ අවධානය ටිකට අපි සබ්දයට අනු කරන්නේ. ඒක එතකොට වෙනම අර උත්සව ගැන අවධානයේ ප්‍රධානකාරයට අමතරව සුළු කාර්යයන් ප්‍රමාණයක් මේ අතර අපි පුහුණුවට ගන්න ඕනේ. ඒකක් තියෙනවා. ඊළඟට තව ප්‍රබල නීතියක් අපිට තියෙනවා. මනස. කියන්නේ මතක් වෙනවා. කල්පනා වෙනවා. සැලසුම් කරපුවා ආයෙනවා. දැන් මේක නවත්වනවා කියන එක නෝත් භාවනාවක් නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? දැන් මතක් වෙනවා නේද මේ බණහර කොට කියන වල කරන්නේ. ඕක නැවතුනොත් භාවනාවේදී අසාර්ථකයි. තේරුණාද? භාවනාවේදී වෙන්න ඕනේ මතක් වෙන එක වෙනවා මනි. මතක් වෙන එකට ප්‍රත්‍යාර දක්වන්න තියෙනවා. අර සබ්දයට වගේ. මතක් වීම වෙච්චාවේ ඔයගොල්ලෝ උත්සාහ ගන්න අවධානය තියාගන්න හුස්ම වල ස්පර්ශය. තේරුණාද? එතකොට ආස්වාසේ හා පාස්වාසේ ස්පර්ශයට අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න මතක් වෙන එක නිකාම ඇඳී යනවා. සද්දය ඇඳී යනවා හා සමානයි. තේරුණාද? ඒක ඔයගොල්ලන්ට දැනෙන්න පුළුවන් මට දැන් මතක් වෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නෙවෙයි වෙන්නේ මතක් වෙනවාම. ඔයගොල්ලෝ ඉතින් මේ සිදු කරන්නේ මටත් වෙන එක ගණන් ගන්න. ඔක භාවනාවේදී විතරක් නෙවෙයි ඔයගොල්ලෝ කරන්නේ. ඔයගොල්ලන්ට මතක් වෙනවා සාමාන්‍ය ඕනම වෙලාවකේ මානසික අරමුණු. ඒක තමයි මතක් වෙනවා. ඔයගොල්ලන්ගේ යාළුවෙක් එක්ක රසවත් කතාවක් කරනකොට මේ අරමුණු ගණන් ගන්න. එහෙනම් නැතු මේ භාවනාවේදී කරන අරමුණු දුක දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ කැමති ඕනම වැඩක් කරනකොට කරන්නේ නැහැ. තේරුණාද? දැන් අපලට ප්‍රශ්නේ තියෙන්නේ මේ භාවනා කියන අරමුණ බුදුහාමුදුරුවෝ ගැඹුරුවට අපි ගැඹුරුනේ. ඒ හින්දා අපිට මුලින්ම අවධානය යොමුවට වැඩිය මතක් වෙන එක ලොකුයි. භාවනා කරනවා. ඕක තමයි අපි කියන දැන් අටුව. තේරුණාද මම කියපු දේ? දැන් මේක අරමුණ බුදුනේ නෙමෙයි. ඔයගොල්ලෝ දෙන්නේ එක කතා කරනකොට ටෙලිෆෝන් කෝල් එකේ ඒක මතක් වෙනවා. නමුත් මතක් වෙන එකට වැඩිය ලොකුයි ෆෝන් එකෙන් ඇහෙන හඬ. ඒක කොහොමද? මතක් වෙන එක ගණන් ගන්නෑ. අර හඬ ගණන් ගන්නවා හඬට ප්‍රතිචාර දක්වනවා. ඒ හැකියාව උපන්දා ඉඳලා කරපු අපිට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දැන් ඒ හැකියාව කියනවා නම් බුදුහාමුදුරුවෝ කියන විදිහට ඒක කරන්නේ. බුදුහාමුදුරුවෝ අමුතු දෙයක් කියන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ හුස්ම වෙන අවධානයේ නිින්ද මතක් වෙන්න ගණන් ගන්න. එහෙනම් අපි ඔය ඉස්සරද මේ කොහොමද අපි කැමති දේ කතා කරමින් හිතියාම මතක් වෙන දේ ගණන් ගන්න නැතුව. කැමති දේ බලමින් හිතියාගේ මතක් වෙන දේ ගණන් ගන්න නැතුව. දැන් මේ හුරුවම මෙතෙන් ගන්න. වෙන 아무තු මහා ඉන්ද්‍රජාලයක් කරන්න එපා. ඔයගොල්ලෝ කර්ම කරපු දෙයක්මයි මේ කරන්නේ බුදුහාමුදුරුවෝ විදිහට කරන්නේ. වෙන කිසිම වෙනසක් මේ ගන්න එපා. අපි දන්න දෙයක් කරන්නේ, කලකොරුදු දෙයක් කරන්නේ, අපි කැමති දේ නෙවෙයි කරන්නේ. අපි කැමති දේ නෙවෙයි කරන්නේ බුදුහාමුදුරුවෝ කැමති දේ නෙවෙයි කරන්නේ. එහෙම හිතන්න. තේරුණා නේද? වෙන වෙන ඒවා හිතුවොත් අපිට හරියට මේක දිනු කරගන්න බෑ. ඒකට මනසෙන් මතක් වෙන්නේ නැති එක මට මතක නෑ නෑ මට කිසිම මතක් වෙන්නේ නෑ භාවනා කරනකොට ගල් ගැහුවා වගේ ඉන්නවා නැත්නම් ගල් කිලිනවා වගේ ඉන්නවා කියන එක හදන්න එපා. එතන භාවනාවක් තේමාවේද එතන භාවනාවේ දුර්වල වීගෙන යන්නේ කියලා ගන්න ඕනේ. එහෙම ඒවට නෙවෙයි අපි කියන්නේ. එහෙම ඉලක්ක හදන්න එපා. එහෙම තැන් හොයන්න එපා. ඒක දිනුනෝ කියන්නේ. ඔය යන්න හිතන්න එපා. එතකොට ගැටලු හලකයි. ඊළඟට දැන් කායික අරමුණු ගත්තා මේ කය ඔන්න බුදුහාමුදුරුවෝ මෙතන කරන්නේ ඇත්තටම ඔයගොල්ලන් ශරීරය. මේ කය කියන එක එක ඉන්ද්‍රියක්. ඇහැ ඉන්ද්‍රියක්. කන ඉන්ද්‍රියක්. මනස ඉන්ද්‍රියක්. ඒතර මනසට මතක් වෙනවා ඒක අපි අමතක කරලා ඒක ගණන් ගන්නේ නැතුව අර හුස්ම ස්පර්ශ වෙන තැන අවධානය යොමු උත්සාහ කරනවා. ශබ්ද ඇහෙනවා ඒක ගණන් ගන්න නැති නමුත් කායින්ගේ කියනකට තමයි ඔය මුස්ම ස්පර්ශ වෙන්නේ කායයට. හිතට එහෙම නෙවෙයි. ඒවා ඒවා හදන්න එපා. මම හිතෙන් මේක කරනවා කියලා දන්නත් එපා. මේ මුස්ම ස්පර්ශය දැනෙන්නේ කොයි විඤ්ඤාණයටද කාය විඤ්ඤාණයට. ඒ මුස්ම ස්පර්ශ වෙන්නේ කායයට. දැන් ආසය ආග වෙන්න පුළුවන්, තොල වෙන්න පුළුවන්, උදරය වෙන්න. ළමයි ඔක්කොම මොනවද? කය. ඒකට කාය ඉන්ද්‍රිය. ඒකට කාය ඉන්ද්‍රිය මහා ලොකු ඉන්ද්‍රියක්. අපේ ඉන්ද්‍රිය පද්ධතියෙන් මේ කාය මුළු ශරීරයේ මත පිටාවේ අභ්‍යන්තරයේ හැම තැනම මේ කාය ඉන්ද්‍රිය තියෙනවා. දැන් උසුලි ඉස්පර්ශ වෙන්නේ මේ කාය ඉන්ද්‍රිය සුළු වර්ග බලයකට. සුළු ස්ථානයකට. මොකද ඒ සුළු තැන එක්ක නාසය තම තමන්ට ඒ ආවේනික තොල උදරේ හරි මොකක් හරි මේ පොඩි තැන. එතකොට ඉතුරු කලේ කොටස් ටිකට මොකද වෙන්නේ? වෙන වෙනම අරමුණු වෙන්න පුළුවන්. තේරුණාද නේද? දැන් ගේනවා තමයි ගොඩක් කකුල වල හිදෙනවා. ඒක කොහෙන්ද ආවේ? ඇහෙන් ආවද, මනසෙන් ආවද, කනින් ආවද? නෑ මනසෙන් නෙමෙයි. මේක නෑ. කකුල නිදේනවා කියන්නේ මනසටද? කායින්ද? එතකොට හුස්ම ස්පර්ශය දැනෙන කායය. දැන් එහෙනම් දැන් ඊගාවට අපිට භාවනාවට හානි වෙන්නේ කොහේද? කායයේ මේ හුස්ම ස්පර්ශ වෙන ස්ථාන දෙක හැර අනිත් කය. තේරුණාද? ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොට උලම්බේ දියවල උලඟ වඩනකොට එතනින් ගියාම ප්‍රාප්ත වෙනකොට කකුල නැවිලා තියෙනවා නම් හොඳ කැක්කම දැනකොට මේ ඔක්කොම ඉවරින් දැන් එතන පරිස්සම් වෙන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ හුස්ම ස්පර්ශ වෙන වර්ණපලයේ හැර අනිත් කය වලට නෑ ඒ වගේම කියන්නේ කකුලට දුරක් ගණන් ගන්න තියෙන පුළුවන් වෙන්න ඕනේ වැඩි වෙලා නෙමෙයි පුරුදු වෙන්න එතකොට මනුස්සයෙක් කියනවා පොඩ්ඩක් ගණන් ගන්න නැති ඉන්න වෙනවා මුලින් ඒක ආරම්භ කරගන්න තේරුණානේ සීතල දැනුමට ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. එතකොට ඇඟේ මොනවා හරි ධාර්මී ධර්මකට ධාර්මී දැනනවා ධර්ම කියලා කොහෙද දැනෙන්නේ? ඒත් තේරෙන්නේ දැන් මේ කායේ ඉන්දිය අනිත් දේවල් නොකලකා හරින්නත් ඕනේ. ඒකත් පුරුදු වෙන්න ඕනේ. දැන් එහෙම ඉස්සරහට යනවා. ඊට පස්සේ <coughs> ඔන්න ඒවා දැනුණට පස්සේ ඔය හැම එකකින්ම ඉන්ද්‍රියකින් දැනුණට පස්සේ අරමුණ ඒකේ වේදනාවක් වෙන්න පුළුවන්. ඒ වේදනාව කයින් වැඩි වෙනවා. ඒ වේදනාව ගණන් ගන්න ඇති කියනවා. ඒ කියන්නේ කයින් දැනෙන වේදනාව අඩු කරලා බලන්න. දැන් මෙහෙම ඉඳලා ඉස්සරහට ගියොත් මේ මූලිකට යනකොට කියන්න ඔන්න හත්වට්ටාන සූත්‍රයේ කියන පාළි වචන ටික අනිත් පොඩි දාලා තියෙනවා. මෙන්න මේ හතර ආකාරය ගැන සැලකීමක් වෙලයි භාවනාව ආධුනිකයක් කරගන්න. මොකද මේක තියෙන්නේ දීගං ආර්ථ සම්තෝ දීගං ආර්ථ සාමීති පජානා. මේක තේරුම් පජානා කියනකොට ඥානාති කියන වචනයක් තියෙනවා දැනගන්න. පජානාති කියුවම වර්තමානයේ දැනගන්න. මේ මොහොතේ දැනගන්න. තේරුණාද? ඒ ස්පර්ශ වෙන මොහොතේ දැනගන්න. එතකොට දිග ඒක තේරෙම දිග හුස්මක් විදිහට දැනෙන එක දිග හුස්මක් කියලා මේ මොහොතේ දැනගන්න. يعني ගොඩාක් වෙලා අපි ආස්වාදයේ ස්පර්ශ වුණා කියලා දැනගන්න කියලා කියනවා. ඊට පස්සේ දිගටම පාස්කාසේ පැවතුනා කියලා වෙනකටව හඳුනා ගන්න කියලා කියනවා දැනගන්න කියලා පජාගන්න. ඒ වගේම ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ භාවනාවට වාඩි වෙලා ඉන්නකොට මේ කය නිශ්චල වෙන හින්දා ස්වභාවිකව හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මොකද ඒකට හේතුව ශරීරයට ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණය අඩු වීමෙන්මයි. වෙන වෙන දස්කතාවයකින් වෙන මොකක්වත් නෙවෙයි. ඒ කියන්නේ අපි ඉස්තර වෙනකොට කාය අපිට ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. අඩු වෙනවා. අඩු වෙන්න වෙන්න මොකද වෙන්නේ? හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දෙවෙනි අවස්ථාව විදිහට මෙවහඳුන දෙන්නේ ඒකයි. නැතුව මේ වෙන අමුතු දෙයක් කෙටි. මොකක්ද ඒකට දාලා තියෙන වස්සනවා කියන්නේ කෙටි. ඒකට මුලින් කවුරුණක් හුස්ම ගන්න අවධානය හිටියොත් ගොඩාක් වෙලා බැදෙනවා. ඒක දීගා. ටිකක් වෙලා භාවනා කරනකොට මොකද වෙන්නේ ඉබේම? ඉබේම වෙන්නේ මේ හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා ගිහින් බිඳු වෙන්නේ. තේරුණාද? අඩු වෙනවා දැනෙනවා. ඊට පස්සේ අඩු හුස්මක් කියන්නේ කෙටි හුස්මක් විදියට දැනෙනවා. කෙටි ආස්වාදය කෙටි පාස්වාදය දැන් මේක දැනගන්න පුළුවන් වෙන්නේ පළවෙනි ආධුනිකයාට විතරයි මම හිතන්නේ ඔයගොල්ලෝ කාටවත් මේ දෙක හරියට දැන් හඳුනගන්න පුළුවන් කියලා එතන මෙතන දැන් ඔයගොල්ලෝ වෙන පරිශන කරන්න යන්න බෑ මේ මොන කාරණාවද ඉදෝස්මයි කෙටි උස්මයි ගැන අවධානය යොමු කරගෙන පරිස්සම් වෙන්න හේතුව කියනවා මොකද ඔයගොල්ලෝ අදම මේ මේ භාවනාව පටන් ගත්තා නම් වෙන කවදාවත් ජීවිතේ කරව නැත්නම් මේ කියන මොනේ ගන්න පුළුවන් වෙයි. මුලින් නිදොස් මතේ වෙන්නේ ටිකක් වෙලාවකට ඒකේ උසෝතියෙන්නේ. නමුත් මෙතන ඉන්නවා නම් එහෙම වෙන කවදාවත් මේ ආනාපාන සති භාවනාව කරේම නැත්නම් යා මේ ගැන සතුටුමත් වෙනාට කමක් නැහැ. ඒ වගේ මෙයා අර අනිත්‍යය කොහේදී හරි මේ ගැන උත්සාහයක් අරගෙන ආනාපාන සති භාවනාවක මුතරාද ඉස්කෝලේට හරි වෙනතනකදී හරි පන්සලේ ඉස්කෝලේ හරි හරි කරාම එයා මේ පද දෙක ගැන කලින්මත් වෙන්න එපා. ඒක හොයන්න එපා. මගේ දින උස්මත්ද කෙටි උස්මත්ද කියලා හොයන්න එපා. තේරුණාද? ඒක සම්පූර්ණ අත්දැකීම. දැන් කවුද අත්දකින්න ඕනේ? මීට කලින් භාවනා කරපු අය. එතකොට ඔයගොල්ලෝ ඉන්නේ ඉඳා කරන්න පුළුවන් ඒත් මේක ගැන සැලකුමක් වෙන්න එපා. මෙතනින් අමාරු වෙයි. තේරුණාද? මේ අපි දිගහොස්මක් කියලා හෙව්වොත් අනිවාර්යයෙන්ම ඒක කෙටිද කියලා හෙව්වොත් භාවනාවක් නෑ පරිස්සම. තේරුණාද? එහෙනම් ඇයි බුදුහාමුදුරුවෝ මේ වචනය දුන්නේ කියලා දැනගන්න ඕනේ. මේ දුන්නේ කවදාවත් භාවනාවක් කරපු අයට නිමුණ නිමුණීමක්. තෙරණි ජීවිතේ පළමු වතාවට ආස්වාස ප්‍රාස්වාස භාවනාවක් විදිහට ආරම්භ කරපු ඉස්සරහට මේ විදිහ දැනෙන්න පුළුවන්. පරික්ෂාවෙන් සිදු කරගෙන ගියොත්. පරණ කෙනෙකුට දැනෙන්න අත්‍යවශ්‍ය නැහැ මේක පහු කරන්න පුළුවන්. මේක සුළු දෙයක්. තේරුණාද? මේක හොයන්න එපා. ඊපස්සේ ඊගාව ටික දැන් අපිට තියෙන්නේ මම අනිත් පැත්තේ පැහැදිලි කරගන්න දැන් මේ දෙකෙන් අද මූලික පැහැදිලි කිරීම අවසන් කරගමු දැන් ඔය සබ්බකාය පරිසරයේදී කියන එක හිතන්න එපා දැන් අපි මේ ටිකක් භාවනා කරුවා කතා කරමු ඊළඟට තියෙන තව ආකාරයක් පස්සම්මය කාය සංකාරය එතකොට මේ සබ්බකාය පරිසරයේදී කියන අවස්ථාවයි පස්සම්බර කාය සංකාරම් කියන අවස්ථාවයි අපිට දීලා තියෙන බුදුහාමුදුරු බලන්න පජානාති නෙවෙයි. වචනේ බලන්න මොකක්ද දීලා තියෙන වචනේ. ඒකට දැන් බුදුහාමුදුරුවන්ට වටින්නේ සිත් තියෙන වචනය. පජානාති කියන වචනේ ඉතර වටින්නේ පජානාති කියන්නේ වර්තමානයේ දැනගන්න. සිත් කියන්නේ පුදුමයි. එහෙනම් දීර්ඝ කාලයක් අපිට කරවන දෙයක් තමයි සබ්බකාය පරිසංවේදී අත්තිස්සාමේති සික්ඛති පූර්ව පූර්වෙන් ඒක එකපාරට දැනෙන්න බෑ ඒ වගේම ප්‍රසන්නයට අසංකාරණ කියන එක පූර්වෙන් දැන් ඔන්න ඔය ටික වෙනකොට ඔත ඕනේ ප්‍රසන්නයට අසංකාරණ කියන පක්ෂයට මුතුලන අවධානයෙන් භාවනා කරොත් ඔයගොල්ලෝ ආනාපානසති භාවනාවේ සමත කොටස අවසන් කරනවා මෙන්න මේ ප්‍රතිපදිනු. සමත භාවනාව ඉවරයි. ඒනවනේ තවදුරට ආනාපානය අරගෙන ඔයගොල්ලන්ට විපස්සනාවට යන්න බෑ. ඒක අපි දෙවනුම් කතා කරමු. ඒනවනේ භාවනාවේ පළවෙනි කොටස ඉවර කරනවා ඒ ඒ කියන හතරවෙනි ලක්ෂණය ආවොත්. දැන් නම් අපිට වෙන්නේ මොකක්ද ධර්ම භාවනා කරනවා කියලා තමයි ඉලක්කය ගන්න ඕනේ. ඔන්නේ පස්සම් යන කායසංකාරයන් දක්වා අපේ භාවනාව හදාගන්න. තේරුණාද? ඒක පළවෙනි ඉලක්කය. ඒ ඉලක්කයෙන් පස්සේ හැරෙමුක් තියෙනවා. භාවනා වමාරුවක් තියෙනවා. මෙතෙන් තේන කර්ම සමත භාවනාව මෙතනින් හාටත් තව මේක කර කර කියන්නේ උගල කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් මට කියාදෙන්න එකපාරට කියාදෙන්නේ නැහැ. මොකද හේතුව දැන් ඔයගොල්ලෝ සමහර වෙලට අවුරුදු 10 15 දෙක තුන මේ මේ කර කර ඉස්සරහට යනවා. කියනවනේ මේ කියා කියලා බුදුහාමුදුරන්ට ඕන භාවනාවක් තියෙනවා. මෙතන එහා යන්නේ ඔයගොල්ලන්ට ඕන භාවනාවක්. මෙතන එහාට බුදුහාමුදුරන් කියන්න ඕන විපස්සනාවක්. එතකොට විපස්සනාවට ගියේ නැත්නම් ඒක දන්නේ නැත්නම් හැරුන්නේ නැත්නම් ඔයගොල්ලෝ කරන්නේ සමත භාවනාවක්මයි දිනේ. තේරුණාද? ඉබේ මේක හැරෙන්නේ. ඒක නිසා දැන් අපි මූලික හැඳින්වීමේදී මතක් කරානේ දැන් අපි එක ඉලක්කයක් මොකද්ද? පළවෙනි ඉලක්කය මෙන්න මේ පස්සම්බයන් කාය සංකාරයන් කියන தත්ත්වය දක්වා අපේ මුලයන් අවධානය යොමු කරනවා. තේරුණා නේද? ඒකෙදි දැන් මුලින් සැලකන්න ඕන දීර්ඝ උත්ව ගැන අවධානයෙන් ඉන්න ඕනේ. කෙටි උත්ව ගැන අවධානයෙන් ඉන්න ඕනේ. නමුත් ඔයගොල්ලෝ මේ විදිහට සැලකන්න එපා. ඒ මොකද? කලින් කුරු වෙලා නම් මේක හොයුවක් වෙන්නේ භාවනාවේ ඔයගොල්ලෝ පරිශ්‍රණයක් කරනවා. තේරුණා නේද? ඒක අත්හැරලා ගන්න. එතකොට හුස්ම ගැන අවධානයෙන් ඉන්න ඉඳලා අපි ටිකක් අද පුහුණුව වෙලා ඊගාට කතා කරමු මේ පස්සම්යන් කාය සංකාරයන් හඳුනාගන්නේ කොහොමද කියලා. මේ හඳුනා ගැනීම මම කතා කරන්නේ දැනට ගොඩක් අය භාවනා කරපු අයට මේ තැන පහුදලා ඉන්න පුළුවන්. කරනවා නේද? ආධුනිකයට පුළුවන් කරලා අනාගතයේ ඒ තැනට එන්න. දෙන්නම ආපෙන්නේ නැතුව පටලව ගන්න නැති ආවිසි. තේරුණානේ? අද මම පැහැදිලි කරලා දෙනවා මේ අවසානයේ. එතකොට ප්‍රවීණය නැත්නම් කාලයක් තිස්සේ භාවනා කරපු එක්කෙනා මේ පස්සම්මයන් කාය සංකාරයන් මම විස්තර කරනකොට මේ පොලේ තියෙන විස්තර දිහා බලලා ඒක මට ආපු ගුණයක්ද මේ කියන ගුණේ මම ලබලා තියෙනවා නම් මේක නැවත නැවත ලබා ගන්න. තේරුණානේ? ආධුනිකයා තව තව භාවනා කරලා තව පුරුදු කරලා මේ ගුණය ලැබෙනකම් කරන්න. දැන් මේගොල්ලෝ මේ කර ගන්න ඕනේ තමයි. මම මේ කරන්නේ තමන් තමයි කියන්නේ තීර ක්‍රයා විදිහට තීරණය ගන්න වෙන ඔළුවල මට දැන් තේරෙනවද අපි හැමෝම දැන් මෙන්න මේ ක්‍රමයට මේ දක්වා පුතුවරණව දාන්නේ ඉන්න බලමු දැන් වෙලාව අකට කාලා තේරෙනවද එතකොට මෙහෙම දෙයක් අනුගමනය කරනවා කොච්චර භාවනා කරන්න ගියාද ඔයගොල්ලන්ට මෙතන ඉඳගෙන ඉන්නකොට අපහසු වෙනවා කපුල් කැස් වුණා හුස්ම යනවා දාන්නේ නේද තේරුණාද? ඒක ඒක අසාර්ථකයි. කවුරුහරි මේ මේ අමාරු කියාගෙන උතුම වෙන අවධානය ඉඳලා බුදුහමන කෝරන. උතුම වෙන අවධානය විතරක් තියාගෙන වේදනාව වගේ ඒවා අවධානයක් නැති වෙනවා. එතකොට ඒ සඳහා පුහුණු වෙන්නේ. ඔයගොල්ලෝ හැම දෙයක් කරන්න පුළුවන්. කෙනෙකුට ඕනනම් එළියට ගිහිල්ලා එළියලා වාඩි වෙන්න පුළුවන්. වාඩි වෙලා මේ හොයන අවධානය ඉන්න ඕන කකුල් දිනුනොත් නැතිලා සක්මන් අපි දා කිව්ව පොඩ්ඩක්. ඒ සක්මන් භාවනාවෙන් හෝ පොඩ්ඩක් එළියට ගිහිල්ලා මහත්ය එළිය ඉඳගත්තත් මොකද ඈ ආ එහෙනම් දැන් මේ ඉඳලා එකට ඇවිල්ලා මේ හැදෙන්නේ නැතුව අපි අය භාවයක් අතයි කාල වෙනකම් ඔයගොල්ලෝ වඩාත් හොඳයි එළියට යනවා මම හිතන්නේ පුළුවන් ඇයි ඉන්න නිදහසෙන් දෙක පියාගෙන ඒ බෝධි වා බෝධි ළඟ හරි විහාරේ තවසයිත් මල්ලේ හැම තැනකම ඒ කියන්නේ මේ හැමෝම ඉතයි භාවනා කරනකම් භාවනා කරලා ඉන්නේ. එහෙනම් මේ වලිග දැන් භාවනා කරනකොට අපි සාමාන්‍යයෙන් වාඩි වුණාට පස්සේ පිටී මෙන්න මේ වාක්‍යය දීකරන්නේ පූර්ව පූර්ව කුසී කියන කෙනා ඔයගොල්ලෝ අහනවා තමයි. තේරුණාද? ඒකෝ දෙන්නේ මට පස්සේ හැල්ලි වෙලා දෙන්නේ නැහැ ඊගාවට. ඒක ඉගෙන ඕනේ. ඔයගොල්ලෝ ළඟන හැල්ලක් තියෙනවා නම් කියව ගන්න. ඒක කමක් නෑ. පුරුදු වෙලා මෙන්න මෙහෙම කරපුවම දැන් දෙක යාවෙන්නේ. අත් දෙකම ඇදගෙන ඉන්න ඕනේ. අත් දෙක තියාගෙන අපි සාමාන්‍යයෙන් කියන්නේ ලෝතර මාමයන් පියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා. මොකවට වෙන්නේ නැහැ. සී සද්ධර්මයට මාගේ ජීවිතය පූජා කරමි පූජා වෙනවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි පූජා වෙනවා. විදෙතුණා භාවනාවට වාඩිලා මොකක් මෙහෙම කරලා කියවන්න එපා. මේ කරුවා උස්ම වෙනවලන්නේ. ඒවා එතකොට දැන් උස්ම ආරම්භ කරමු. කැමතියි කියන්නේ කැමතියි සම්මුතියි. හැබැයි ඉන්න අනිකට කරදර වෙන්නේ නැහැ. ඒකට ඉඳලම පැය භාගේ ඉඳලා ඉන්න. 代价。